අපි හවස්වදී වැඩ පිළිවෙල ධර්ම සාකච්ඡාව නැත්නම් ප්‍රශ්න විචාරාත්මක වැඩ පිළිවෙල පටන් ගන්න බලාපොරොත්තු වෙන්නේ. ඒක ප්‍රශ්නයක් කියන අර ඊසොකට ප්‍රශ්න දෙක. ඒ ලිඛිත ප්‍රශ්න දෙක මම සාකච්ඡාව පටන් ගන්නවා. නමුත් ආරාධනා කරනවා සාකච්ඡාව යන අතර වාරේ කිවිතු කලේ යමත් වෙනවා ප්‍රශ්න දෙනවා සජීවීව සම්බන්ධ වෙන විදිහට. ගරු ස්වාමීන් වහන්සේ ඉරියව් වෙනස් කරනකොට සතිය කරන්නේ කොහොමද? වෙනස් වීමට හේතු දැක්වීමක් කළ යුතුද? සතර ඉස්තිපාද කියන්නේ මොනවද? මේ ඉරියව් වෙනස් කිරීම සම්බන්ධව පරියන්කේ ඉන්නකොට වැඩි තොරතුරු ප්‍රමාණයක් අවශ්‍ය වෙනවා සක්මන් භාවනාවේදී. මේ විෂය කියාගන්න දරා ගන්න බැරි මට්ටම ඉක්මවනවා ඉදිරියට වැඩ කරනකොට අපි ඒ නිසා ජීවිතේ පටන් ගන්න පරියන්කේ ඉන්නකොට පරියන්කේදී අපි ආරම්භයේදී බලා ගන්නවා වෙනස් කරන්නේ නැති පට්ටල සමතුලිත ඉරියව්වක් ඇති කරගන්න. ඒ නිසා භාවනා කරන්න කරන්න කරන්න අපි ඒ වඩා තමන්ගේ ගැළපෙන සප්පයි ඉරියව්ව හැමදාම අලුත් දෙයක් කරගන්නවා. තමන් පටන් ගන්න එක යම් යම් සකස් කිරීම කර කරමින් ඉදිරියට යනවා. කෙසේ නමුත් සතියක් සමාධියක් ආවේ නැත්නම් විනාඩි 20කින් 35කින් අතර කාලෙදී ඉතින් කොයි ඉරියව්වෙ හිටියත් අපිට ටිකක් වෙහෙසක් වෙනවා. ඉතින් අපේ යෝගාවතර ජීවිතේ නැත්නම් පරියන්කේ දක්ෂකම වෙන්නේ ඒ ඇත් දීලා තියෙන විනාඩි 20 කාලය ඇතුළත සතිය සමාධිය වැඩුණොත් ඊට පස්සේ පුළුවන් වෙනවා හිත ඉඳුරන්ගේ සංඥාවකින් ටිකක් මෑච් කරගෙන ගැඹුරකට බහින්න ඒකෝට අපිට ටිකක් කයින් දුරස්ත වීමක් වෙන්න පුළුවන් වෙනවා එතකොට පුළුවන් 45ක් පැයක් අතර කාලයක් වගේ ඉන්න ඉතින් ඒ අතරමැද තවත් ඇතුළට සමාජයේ බැස්සෝ ඊටත් වැඩිය මේ ශරීරයෙන් ඉඳුරන්නේ නැ සංඥාවලින් අපි දුරස්ත වෙලා ශරීරයට හරියට නඩත්තු කරගන්න ඇරලා සති සමාධි වත්තගෙන යන්න පුළුවන් ඉතින් එහෙම සාමාන්‍ය ධර්ම එහෙම වුණාට කොච්චර දක්ෂ යෝග අවශ්‍ය වුණත් වරින් වර වේදනාවේ ප්‍රශ්න මතුවෙනවා. ඉතින් වේදනාවේ ප්‍රශ්න මතුවෙනකොට සමත ක්‍රමයේ එකක් තියෙනවා, විපස්සනා ක්‍රමයේ එකක් තියෙනවා. ඒ සමත ක්‍රමයේදී උත්සාහ කරන්නේ අර කලින් කිව්වා වගේ පළවෙනි විනාඩි 20 30 ඇතුළත හොඳ සමාධියක් ඇති කරගෙන ඉරියව් වෙනස් කරන්නේම නැතුව ඉරියව්ව ඒ විදිහම පවත්වමින් දිගට ගෙන යන්න. වෙන විදිහට කියනවා නම් සමාධිය කියන চৈতසිකේ වඩන කෙනා ඉරිය වෙනස් කිරීම පසක් පිසක් විදිහට සලකනවා. ඒක ලෙවල දිගටම පවත් ගන්න හදනවා. තම සතිය මුල් කරගෙන යන ඒක නැත්නම් අපි කිව්වොත් විපස්සනාවට බර යනකොට සතිය මුල් කරගෙන යනවනම් ඉරියව් වෙනස් කරද්දී සතිය පවත් ගන්න පුළුවන් නම් ඒක යම් කිසි දක්ෂකමක් විදිහට ගන්න. හැබැයි ඒක වෙලදී කොහොම වුණත් බාහිර ගන්න වෙනවා. සතිය යුක්තව සතිය නිමිත්ත උනත් ඉරියව් වෙනස් කරනකොට සමාධිය පොඩි මේ අඩුපාඩුකම් සිද්ධ වෙනවා. කෙසේ නමුත් සති ධාරාවේ පැවැත්මයි බලන්නේ. ඉතින් ඒකෙන්දී ඒක කාරණාවක් නැදියක් කරලා තව ඉස්සරහට යන්න බලාපොරොත්තු වෙනවා. සර්වචනාංශයේ දේශනාවක සඳහන් වෙනවා අපිට දුක්ඛ සත්‍ය අවබෝධ කරගන්න බැරි ඉරියව් වෙනස් කරන නිසා කියලා. ඉරියව් වෙනස් කිරීම තමයි දුක්ඛ සත්‍ය අවබෝධ කිරීමේ තියෙන ප්‍රධාන බාධාව. ඉතින් අපි එකම ඉරියව්වක ඉන්නකොට ඒ සතිය සමාධිය යුක්තව එක ඉරියව්වක් පැවැත්වීමේදී ඇති වෙන දුක් ඇති වෙන පෙළන බව සහ තවන බව වැඩි වැඩියෙන් අත්දකිනවා නම් එහෙම නැත්නම් අදට වැඩිය හෙට හිස් වැඩි අනිත්‍ය දුකී ඇතුළට කිනිමි විනිවිදගෙන යන්න පුළුවන් කතියක් තියෙනවා නම් ඒක තමයි එතන යෝගාවචරයේ පරිචයත් එක්ක අත්දැකීමත් එක්ක වැඩි දියුණුවත් එක්ක වැඩි වේදනා ප්‍රමාණයක් වැඩි වේදනා පිළිබඳ අවබෝධයක් ලබනවා. යම් කිසි කෙනෙක් එහෙම නැතුව වේදනාවේ ඉන්නකොටම පටන් ගන්නකොටම ඉරියව් වෙනස් කරන පටන් අරගත්තොත් වේදනාවේ මුලමැද ආග බැඳීමේ දුර්වලතාවය තියෙනවා. ඉතින් ඒක නාට අධිෂ්ඨාන ශක්තිය වැටෙනවා, චිත්ත ශක්තිය වැටෙනවා. භාවනාව මහා කරදරයක් කටු කරෝසන වෙන්න පටන් ගන්නවා. ඒක හැබැයි මේ කුජල දෝෂයක් නෙවෙයි භාවනා හැටි. ඉතින් ඒකට අදිස්ථාන කරගන්න ඕනේ මේ පළවෙනිම ආර්ය සත්‍ය දුක්ඛ සත්‍ය. ඒ දුක පේන්නේ මේ වේදනාව තුළින් නිසා වේදනාව පැමිණීම අභාග්‍ය සම්බන්ධ ආමංගල කාරණාවක් වශයෙන් නෙවෙයි. අපි කොච්චරක් දුරට මේ වේදනාව මුලමඳාර වශයෙන් බලමින් ඉදිරියට යන්න පුළුවන්ද කියන එක තමයි අපේ ඉදිරි ගමන කියලා හිතාගෙන වේදනාව විශ්ේ කියන දුක් පිළිබඳ තියෙන ඒ නරක ආකල්පය දුරු වෙන විදිහට කටයුතු කරන එක තමයි අවශ්‍ය කරන්නේ. කෙසේ නමුත් වේදනාවේ දෙවෙනි ප්‍රශ්නේ අහන වෙනස් කිරීමට හේතු දැක්වීමක් කල යුතුද කියලා. ඉතින් මේකෙදී අපි හිතමු විනාඩි 20ක් හිටියා නැත්නම් කියලා අපි කියලා දැන් ඔන්න දරා ගන්න බැරි විදිහට වේදනාව මතුවෙනවා. ඒකට සමත භාවනාවේදී කියන්නේ පුළුවන් තරම් වේදනාව හිතන්න දෙන්නේ නැතුව වේගයෙන් මෙනෙහි කරමින් මූල කර්මස්ථානයේ හිත පවත්වමින් සමාධිය දිකට පවත්වන්න කියලා. විපස්සනාවේදී ආකාර තුනක් පෙන්ව දෙනවා. එකක් තමයි අපි ගමු උදාහරණයක් විදිහට ආනාපාන කරනවා. ආනාපාන කරනකොට ආනාපානයේ එක සංඥාවක් එනවා. යම් කිසි තීව්‍රතාවයක ඒකට එක පැත්තකින් ඔන්න වේදනාවක් දැනෙන්න පටන් ගන්නවා. වේදනාව යම් ප්‍රමාණයකට ආවට පස්සේ තමයි දැනෙන්නේ. නැත්නම් වේදනාවක් කොයි වෙලාවෙත් තියෙනවා. ඒ අම්මා කවදාවත් පස්සේ දැන් තේරෙන්න පටන් ගන්නවා මූල කර්මස්ථානට අභියෝගයි කියලා. නමුත් වේදනාව මූල කර්මස්ථානේ ඉක්මවල ගිහිල්ලා නැහැ. මෙන්න මේ තත්ත්වයේදී වේදනා කුංචි මූල කර්මස්ථානේ හොඳට පේනවා. නමුත් මේක දැන් වැඩමින් පවතිනකොට මේ ඇතුලෙන් එනවා මේ සුළුසුමක් එනකොට වගේ ගින්නක් පැටවෙනකොට වගේ හරි කුතුහල ජනන ගතියක්. ඒ වගේ තියෙනවා නම් උපදේශයක් වශයෙන් දෙනවා ප්‍රකටව තියෙන මූල කර්මස්ථානයේ පමණක් බලන්න මේ ගැන කලබල වෙන්න එපයි කියලා. ඒකට හේතු දක්වන්නේ මූල කර්මස්ථානයේ ප්‍රකටයි ප්‍රබලයි. නමුත් යම් තැනකට ආවට පස්සේ මූල කර්මස්ථානයේ හා සමසම වෙනවා. වේදනාවේ තීව්‍රතාවය මූල කර්මස්ථානයේ සමසම වෙච්චාම ඒත් කියනවා මෙනෙහි කිරීම වශයෙන් හෝ මානසිකාර්ය ප්‍රවැත්වීම වශයෙන් හෝ ප්‍රමුඛතාවයේදී වශයෙන් හෝ මුලින් ජීවිතගත මූල කර්මස්ථානත් එක්කම හිත පවත්වා ගන්න කියලා. ඉතින් අපි හිතමු ඊට පස්සේ මොනකත් නැත්නම් ඉක්මවගෙන වේදනාවක් වැඩි වුණා නම් ඊට පස්සේ අපිට මේ මූල ධර්ම හිතින් බැරි වෙනවා. හිත අනිවාර්යයෙන්ම වේදනාව දිහාට ඇදිලා යනවා. අන්න ඒ වෙලාවේදී මේ හිත ඉදී ඇදිලා යන වෙනුවට ඒකට පොඩි සම්බන්ධීකරණයක් වෙන්නේ කියනවා. මූල කර්මස්ථානයේ තිබුණ තැන අපි හිත අවබෝධ කරගන්න කියන්නේ. එතනින් හිත ගලවලා අර වැඩියෙන්ම වේදනාව දැනෙන තැන හිත ගෙනියලා එතන අලවන්නේ කියලා කියනවා. ඉබේ යන්න දෙන්න එපා. වේදනාව එනකොට වැඩියෙන්ම වේදනාව දෙනවා අපේ බලලා, යන බලලා එතන නතර කරලා. මූල කර්මස්ථානයේ දැන් දුර්වලයි. මේක විශාලයි. ඒ නිසා වේදනාව දිහා බලන්න. වේදනාව දිහා බලලා මෙනෙහි කිරීම, මානසිකාරයේ හිත යෙදවීම වේදනාවට දීලා මෙනෙහි කරගෙන යන්නේ කියලා. මේ මෙනෙහි කරනකොට සූත්‍රානුසාරයෙන් කාරණාවක් කරන්න මතක කරනවා මේ වේදනාව හසුරේ අවමංගල්‍යයක් මේව නැත්තම් අභද්‍ර කාරණාවක් විදිහට බැලුවොත් අනිවාර්යයෙන් මේ අභ්‍යන්තර වේදනාව කියන්නේ දුක් වේදනාවක්. ඒකට ද්වේෂයක් හිතේ පහළ වෙලා තියෙනවා. ඉතින් ඒ නිසා මේ වේදනාව පියාරින්ද මකා හරින්ද දුරුවන් කරන්න හදින් තමයි බලන්නේ. එහෙම බැලුවොත් ඒ එන වේදනාවේ තියෙන වෙහෙසට අමතරව අර පටිඝය මේකත් තරහ ආවොත් දරා ගන්න බැරි පැත්තට යනවා කියන බුද්ධ දේශනාව සඳහන් වෙනවා. ඒක උපසජන්ස උපමාවකින් කියනවා මහණී උලක් ඇනුනොත් ඒක වේදනයි. ඒ උල ඇනිස්සනම තවත් උලක් ඇනුනොත් නම් වේදනයි නමුත් දරා ගන්න බැරි පැත්තටපත් වෙනවා. පළවෙනි උල වේදනයි දරන්න පුළුවන්. ඒකම දෙවෙනි උල ඇනුනොත් දරා ගන්න බැරි පැත්තටපත් වෙන වෙලට දුක් වේදනාව උලක් වගේ සලකන්නේ කියලා කියනවා. ඒක අපි පිළිගන්න කැමති නෑ සාදර නෑ නමුත් දරන්න පුළුවන්. නමුත් ඒකට පටිගය ආවොත් දරන්න බැරි තත්ත්වයකට වෙනවා. ඒ දෙවෙනි වුණ අපි අරගන්න එක. වේදනාකරේ අපි දක්වන ආකල්පය මත ඒක නිසා මෙතන හිත කලවලා වේදනාව කියන දකුණු ධනෙන්නේ නම් එතන හිත ඇලෙවට පස්සේ මෙනෙහි කරනකොට දැඩි වෙනවා නම් ඇඟ දඬු වෙනවා නම් ඉතින් තේරුම් ගන්න ඕනේ ඇඟෙන්වත් ප්‍රතික්‍රියාවක් වෙනවා පැටිකිට. ඒ කියන වාදයට හොඳට බලලා මේ පටිගිය තියෙන තාක්කල් වේදනාවේ මුල බඳාම බලන්න බෑ. වේදනාව දිහා තියෙන්නේ ද්වේෂ හැඟීමක්. ඒක නිසා වේදනාව මෙහෙ කරන ගමන් පුළුවන් නම් ඒක හුඟක් ජීවු කරන්න ඕන එකට යන්නේ පටිගිය දකින්නේ කියලා. ද්වේෂය දකින්නේ කියලා. එතකොට මෙනෙහි කිරීම දෙතෑවර වෙන්න වෙනවා. මෙනෙහි කිරීම වේදනාව මෙනෙහි කරන ගමන් යටි නූලෙන් වැඩ කරන පටිගිය දැක ගන්න ඕනේ. හීන නූලෙන් වැඩ කරන පටිගිය දැක ගන්න ඕනේ. ඒක නිසා ආනාපානේ මූල කර්මස්ථානයේ සතිය පවත්වන හැටි මේක හරි සෙල්ලක්කාරී මොදයක් අවශ්‍ය වෙනවා. මෙනෙහි කිරීම විවිධාංගීකරණය වෙන්න වෙනවා. දෙසෑවර වෙන්න වෙනවා. මේ වේදනාවකදී පවතින නුරුස්නාගතිය දැකීම. යම් වෙලාවක නුරුස්නාගතිය දැක්කොත් හරි සතුටක් පහළ වෙනවා. මේක එක්කලා අපි වේදනාව ඇවිල්ලා අපිව සලාගෙන යට කරගෙන ගියේ මොකද මේ ද්වේෂය දැක්කේ නැති නිසා